හොඳයි සාදුකාරයක්ද මට ඉතින් ටික කතා කරන්න අමාරු වෙයි. සවිමාරු වෙයි. සතිය දැන් මේ සතියක් තමගේ බාහිර කටයුතු සියල්ල අත්හැර ඒ බෙදීම් ඇලීම් ගැටීම් ඔක්කොම අයින් කරලා දාලා මේ සතිය තුල <clears throat> රැස් කරපු ධනයක් තියෙනවා. මේකට කියනවා ආර්ය ධනය කියලායි. සද්ධා සීල සුත ත්‍යාග පඤ්ඤා ආදී වශයෙන් රැස් කරපු ආර්ය ධනයක්. අපි මෙතෙක් කල් සංසාරයේ එකතු කරපු ධන සම්භාරය ඒ ඒ තැන්වල දාලා ආවා. ඒ ආවෙත් ඒවත් එක්කම නිකන් බැඳීමක් ඇති කරගෙන. නමුත් මේ සතිය තුල <clears throat> ඒ සියලු බැමි වලින් ඈත් වෙලා අයින් වෙලා රැස් කරපු ධානයට තමයි ආර්ය ධානය කියලා කියන්නේ. එදා ලෞතර බුදුරජාණන් වහන්සේගේ දායාද ඉල්ලගෙන ගිය රාහුල කුමාරයාට ඒ රාහුල කුමාරයා එල්ලුවේ දායාදේ. සතර මහා නිධානයක් තිබුණා, සක්ෘති සම්පත්තියක් තිබුණා. ඒ ලබා ගන්න තමයි බලාපොරොත්තු වුනේ. නමුත් සරියස් ස්වාමීන් වහන්සේ මතක් කළේ මේ රාහුල ඉල්ලන ධනය එදා ලෞතර බුද්ධත්වයට පත් වී ලැබූ ආර්ය ධර්මයේ තමයි දිය යුත්තේ. ඒ ඒ කාරණේ තමයි එදා බුදුරජාණන් වහන්සේ සිහිපත් කරලා රාහුල කුමාරව පැවිදි කළා. ඒ ආර්ය ධර්මයට හිමිකම් කියුවා සංසාර දුක් වලින් නිදහස් වුණා. ඒ ධන හත තමයි <coughs> බුදුරජාණන් වහන්සේ ලෝක සත්‍යයට බෙදා දුන්නා. අපිත් මේ එකතු වෙලා ගිහි පැවිදි වශයෙන් කවුරුත් එකට එක්කාස් වෙලා සාමූහිකව ඒ ගුණ ඒ ධර්මය ඒ ආර්ය ධනෙ අපේ ජීවිතවලට හුරු කිරීම පුරුදු කිරීම ෆ්‍රෙස් කර ගැනීම තමයි මේ සතිය තුළ කරන්නට යෙදුනේ. ඉතින් සෑම කෙනෙක්ම රැස් කළ මේ ආර්ය උතුම් ධනෙ <coughs> දෙකින් දිගටම රැස් කරගෙන එය සම්පූර්ණ කරගෙන තමයි යම් අවස්ථාවකදී අපි මේ දුක්ඛලිලි දහස සෙඩ් <coughs> ඒකට සත්පුරුෂ කල්යාවල මිත්‍ර සද්ධර්මය අවශ්‍ය වෙනවා. ඒ ටික තමයි මේ සේනාසනේ ඉඳගෙන මේ කාලය තුල සෑම කෙනෙක් මේ රාශි කළේ. ඒ ඒකතු කරගත්තු උතුම් ආර්ය ධර්මයේ මේ අවස්ථාවේදී <coughs> නිරෝධරිය සිහිපත් කරමි. ඒවට උදව් වුණු උපකාර වුණු සෑම කෙනෙක් ගිහි පැවිදි කවුරුත් ඔවුල උඩ සහාය උඩ උදව් උඩ උපකාර උඩ ශේෂේ ස්වාමීන් වහන්සේලා නිරන්තරයෙන්ම ඒවා රැස් කරන ආකාරය සිදු කරගන්න ආකාරය ඒව තමන්ගේ මනසේ තැන්පත් වෙන ආකාරය කියා දීවි සිද්ධ කළේ ඒ ටිකයි ඒක තමයි භාවනාව කියලා කියන්නේ මනස දියුණු කර ගැනීම ඒ දියුණු කරගත්තු මනසක යුක්තව තමයි <clears throat> දැන් නිවෙස් කරා ගමන් කරන්න. ඒ ගමන් කරු කරත් ඒ ධනයට හානියක් නොවන ආකාරයෙන් නැවත නැවත සිහිපත් කරන දියුණු පවුණු කර ගැනීම තමන් සතු යුතුකම. ඒ නිසා තමන් බලාපොරොත්තු වෙන ඒ උතුම් නිවන් සම්පත්තියටම යොමුවන ආකාරයෙන් <clears throat> ආර්ය ධනය උතුම් ධනය प्रकगेन आरक्षा करगेन कटयतु क्रियमे शक्तिये बले धैर्य वीर्य उनंदु उपमना सति संपजज्य जून पौन कर शक्ति लभेवा किलो प्रार्थना මුලාසනයේ වැඩ සිටින පූජනීය නායක මහින්පාණන් වහන්සේ ප්‍රදාන ගෞරවනීය මහා සංඝරත්නයන් අවසර ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්නතුනි දින හතක් පුරාවට මේ පින්නතුන්ලා විශේෂ ආර්ය ධනෙ රැස්පත් කර ගැනීමක් සිදු කරගත් බව පූජනීය ස්වාමින් වහන්සේ සිහිපත් කරන්නට යෙදුනා ඒ වගේම දින හත පුරාවටත් විශේෂ ධර්ම දේශනා ධර්ම සාකච්ඡා ආදී පුණ්‍ය ධර්ම සම්භාරයක් රැස්පත් කරගන්නට යෙදුනා. මේ සඳහා අපට අවශ්‍ය කරන විශේෂතම ගුණධර්මයක් තමයි වීරය කියලා කියන්නේ. වීරය අවස්ථා තුනක් විශේෂයෙන් දක්වනවා. ආරම්භ ආරම්භක ධාතු වීරය, නික්කම ධාතු වීරය, පරක්කම ධාතු වීරය කියලා. අපිට බොහෝ සෙයින් වීරය තියෙනවා ආරම්භක ධාතු වීරය වශයෙන් යමක් ආරම්භ කරන්න වීරය තියෙනවා. නමුත් ඒ දේ ආරම්භ කරපු දේ ආරම්භ කළ දේ ඉදිරියට පවත්වාගෙන යන්න තවත් අපිට වීරිය අවශ්‍ය කරනවා. ඒකද කියනවා නික්කම ධාතු වීරිය කියලා. ඒ වගේම මේක නොනවත්වා තව තවත් තව තවත් ඉදිරියට ගෙන යන්න අවශ්‍ය කරන වීරියක් අවශ්‍ය වෙනවා. ඒකට කියනවා පරක්කම ධාතු වීරිය කියලා. අපිට අත්‍යවශ්‍ය වීරයක් ඒ තමයි මෙතෙන්දි මට මතක් කරන්න අවශ්‍ය වුණේ පරම්පරන් තහනම් අක්කමතියදී පරක්කමෝ කියලා පරක්කම ධාතු වීරි විස්තර කරනවා. ඊළඟ ඊළඟ අවස්ථාව දක්වා අපේ බලාපොරොත්තුව, අපේ අභිමතය, අපේ ඉලක්කය ගෙන යන්නට අවශ්‍ය කරන වීරිය තමයි පරක්කම ධාතු වීරිය කියලා කියන්නේ. එතකොට මේ පින්නතුන්ලාට දවස් 7ක් පුරාවට මේ වගේ කටයුත්තකට සම්බන්ධ වෙන්න අවශ්‍යයි කියන සිතුවිල්ලත් එක්ක එයට සම්බන්ධ වෙලා කටයුතු ආරම්භ කිරීමේ වීරිය තිබුණා. ඒ නිසා කටයුත්තට සම්බන්ධ වුණා. ඊළඟට ඒ කරගෙන යන්නට අවශ්‍ය කෙන වීරිය තිබුණා. ඒ නිසා දවස් හත පුරාවට මෙතන රැඳුණා. ඊළඟට එතනින් නැවතුනොත් මේ දවස් හතෙන් මේ කටයුත්ත ඉවරයි නම් ඒක මේ අය බලාපොරොත්තු වෙච්ච අවසානයේ දක්වා යන්න උපකාරයක් වෙනවා අඩුයි. ඒ උපකාරය ලබා ගන්නට නම් පරක්කම ධාතු වීරිය අවශ්‍ය කරනවා. ඒ කියන්නේ ඊළඟ ඊළඟ අවස්ථාවන් දක්වා යන්න වීරිය ගොඩනගා ගන්නට ඕනි. සරලව කිව්වොත් මේ දවස් හත පුරාවට විනාඩි 5ක් ඒක අරමුණක ඉන්න හිත තියාගෙන ඉන්න පුරුදු වුණා නම් ඒක 10ක් දක්වා යන්න 15ක් 20ක් 25ක් දක්වා යන්න පැයක් හමාරක් දක්වා යන්න ප්‍රථම ධානය, ද්විතීය ධානය, තෘතීය ධානය, චතුර්ථ ධාන ආදී ඒ ඒ පියවරයන්ට යන්න විදර්ශනා ඥාන ආදීන් ප්‍රතිලාභ කරගන්න සෝවාන් මාර්ගයට ඵලයට පැමිණෙන්න සකු르දාගාමි මාර්ගයට ඵලයට පැමිණෙන්න මේ ආදී වශයෙන් ඒ ඒ ඒ ඒ පියවරයන් දක්වා යන්න අවශ්‍ය කරන වීරිය තවදුරටත් වර්ධනය කරගත යුතුයි මේ දින හත පුරාවට යම් මානසික පන්නරයක් චේතසික පන්නරයක් ලැබුවා නම් ඒ ලැබූ පන්නරය තව තවත් තියුණු කරගන්නට හැමදෙනාම මේ අවස්ථාවේ අදිෂ්ඨාන කරගන්නට ඕනි. ස්වාමින් වහන්සේලා ඉදිරියේ හිතේ දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න මා මෙතකින් නොනැවති. ස්වාමින් වහන්සේ දින හතක් පුරාවට මාහට පෙන්වා දුන්න ඒ මාර්ගයේ ගමන් කරමින් මේ ජීවිතයේදීම මේ සංසාර දුක් නිම කරන්නට තරම් ශක්තියක් මගේ හිතට මං ඇති කරගන්නවා ඒ කටයුත්ත කරනවාමයි කියන අදිෂ්ඨානය ඇති කරගන්න. ඒ සඳහා හැම දිනාටම ශක්තිය ධෛර්ය වාසනාව සැලසේවා කියලා ආශිංසන සිද්ධ කරනවා. ඉතින් මේ දවස් හත පුරාවට මේ පින්නතුල්ලාට මේ කටයුතු කරගෙන යාම සඳහා බොහෝ දෙනාගේ අපෝපකාර ලැබුණා. විශේෂයෙන් මේ බද්ධික විහාරේ මේ ආරණ්‍ය සේනාසනේ පූජනීය අනුශාසක ස්වාමින් වහන්සේගේ ඒ වගේම ඒ කටයුතු සංවිධානය කරන පින්නතුන්ලාගේ හැමදෙනාගේම උදව් උපකාර සහ අවවාද අනුශාසනා ලැබුණා. එනිසා විශේෂයෙන් අපි මුලින්ම මේ පින්නතුන්ලා දවස් හත පුරාවට උපදවාගත්ත මේ ප්‍රතිපත්තියේ මේ කුසල සම්භාර ධර්මයේ අසනීපගානේ නම සිට මේ පින්නතුන්ලා කෙරෙහි කරුණාවෙන් මෙතනට වැඩම කළේ පූජනීය නායක ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිසම උපකාර වේවා කියලා ගෞරවයෙන් අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම වැඩ සිටින අනිකුත් මහා සංඝරත්නයටත් අපි මේ කුසල ධර්මයන්ගේ ආශිර්වාදය උන්වහන්සේලාගේ ශාසනික අභිමතයන් සුවසේ මුදුන් පමුණවා ගන්නට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සලසා ගන්නට උපකාර වේවායි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමු. විශේෂයෙන් මේ දවස් හත පුරාවට මේ පින්නතුන්ලාට ධර්ම දේශනා කරමින් ධර්ම සාකච්ඡා කරමින් මේ භාවනා මාර්ගය පිළිබඳව පැහැදිලි කර දෙමින් මහත් වූ වීරියෙන් සහ මහත් වූ කරුණාවකින් මේ පින්තුලාට මේ කටයුතු වලට සම්බන්ධ වෙමින් උපකාර කළ ඒ පූජනීය පානුදුරේ චන්දරතන ස්වාමින් වහන්සේටත් මේ පින්තුලා වෙනුවෙන් ඒ වගේම රිපල් බ්‍රුක් ආරණ්‍ය සේනාසනය වෙනුවෙන් අපි ආශිර්වාද සිද්ධ කරනවා. උන්වහන්සේට තවත් බොහෝ කාලයක් තවත් බොහෝ දිනාට මේ ධර්ම මිහිර බෙදා දෙන්නට අවශ්‍ය කරන ශක්තිය ධෛර්ය වාසනාව නිතින් මෙහිමි වේවා නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා උන්වහන්සේද ප්‍රාර්ථනා කරන ශාසනික ප්‍රාර්ථනයන් එලෙසින්ම සමුර්ධ කරගන්නට ශක්තිය ධෛර්ය වාසනාව සැලසේවා කියලා අපි ආශිංසන සිද්ධ කරමු. ඒ වගේම උන්වහන්සේ හැදු වැඩුව දෙමාපියන් සුජීවත්ව සිටින්නේ නම් නිදුක් නිරෝගී සුව පිණිස වේවා. ඒ වගේම ගුරුතුමන් වහන්සේලාටද මේ කුසල ධර්මය ගුරු පූජාවක් ලෙස පූජා කරමින් අපි උන්වහන්සේලාට පුණ්‍ය ආනුමෝදනා සහ ආශිර්වාද සිද්ධ කරමු. එවැගේම පරලෝ සපත් උන්වහන්සේගේ පවුලේ පිරිස් වෙනන් ඒ සැමටද මේ කුසල ශක්තියෙන් නිවන් පිණස වේවායි අපි හැමදෙනා ප්‍රාර්ථනාවන් සිද්ධ කරමු. එවැගේම තවත් උපකාර කළ බොහෝ දෙනා ඉන්නවා මේ කටයුතු සංවිධානය කළ පින්නතුන්ලා ඉතින් එයාගේ නම් ගම් අපිට වඩා හොඳට මේ පින්නතුල්ලා දන්න ඒ නිසා නම් ගම් සිහිපත් නොකලත් ඒ සංවිධාන කටයුතු වලට සම්බන්ධ වෙච්ච පින්වත් හැම දිනාටම අපි කෘතඥතා පූර්වක ආශිංසන සිද්ධ කරමු. ඒ වගේම සංවිධානයේ මුල් වූ හැම දිනාට සහ මේ දවස් හත පුරාවට උදේ දාන, දහවල් දාන, ගිලන්පස දාන ආදී උපස්ථාන කටයුතු සිද්ධ කළ හැම දිනාටත් අපි ආශිර්වාද කරමු හැම දිනාට නිදුක් නිරෝගී සුවපත් ශාසනික ශාසනික කටයුතු වල නිරෙන්නට පාරමී ගුණ ධර්මයන් මුදුන් පමුණවා ගන්නට මේ කුසල ශක්තියින්ද පාරමී ශක්තියක්ව ධර්ම ශක්තියක්ව උපකාර වේවා කියලා ආශිර්වාද සිද්ධ කරමු. ඒ වගේම සම්බන්ධ වෙච්ච මේ පින්වත් හැම දිනාටත් පවුල් වල හැම දිනාටත් මෙහි ආශිර්වාදෙ හිමි වේවා. ඒ හැම දිනාටත් මේ කුසල ශක්තියින් ඔවුනොවුන්ගේ යහපත් ප්‍රාර්ථනාවන් යහපත් අභිමතයන් සුවසෙන් මුදුන් පමුණවාගෙන මෙලොව ජීවිත සුවසේ ගත කරගෙන සසර ගමනත් වාසනාවන්ත කරගෙන වහවහ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නටම උපකාර වේවා කියලා අපි ආශිර්වාදන සිද්ධ කරනවා. ඒ වගේම පින්වත් හැමදෙනාගේ සංවිධායක පින්නතුන්ලාගේ ඔබ අප හැමදෙනාගේම නමින් මේ පරිලෝක පුණ්‍යානුමෝදනයේ ත්‍රිඥාතීන් වෙතොත් ඒ ඥාතිත්‍යශාදී හැම දිනාටත් මේ කුසල ශක්තියින් සංසාර දුකින් නැත මිදෙන්නට උතුම් වූ නිර්වාණ ශාන්තියෙන් සැනසෙන්නට උපකාර වේවා ඥාතින්ටත් පුණ්‍යානුමෝදනා සිද්ධ කරමු. පින් අනුමෝදන් වීමට බලාපොරොත්තු වෙන ශාසන ආරක්ෂක ලෝකපාලක පාත්මා ආරක්ෂක ඉෂ්ට දේවතා මණ්ඩලය වේනම් ඒ හැමටත් මේ කුසල ශක්තියින් අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා දෙවියන්ටද මේ කුසල ශක්තියින් නිවන් පිණිස වේවා කියලා සාදුව කියා ප්‍රාර්ථනා කරන්න අවසාන වශයෙන් මේ සඳහා වචනයකින් සිතුවිල්ලකින් හෝ උපකාර කළ යම් තරම් පිරිස් වේ නම් ඒ හැම දිනාටත් අවීචේ පටන් භවාග්‍රය දක්වා වෙසෙන සෑම සතුනටත් මේ කුසල ශක්තියෙන් අජාති අජර අව්‍යාධි අසංකත ධාතු සංඛ්‍යාත අග්‍රමාමහ නිවන් පිණසම වේවා කියලා ප්‍රාර්ථනා කරන්න හොඳයි ඥාතින්ට පුණ්‍ය අනුමෝදනා සිද්ධ කරන්න ඉදන් වූ ඥාතිනම් වාට. දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරන්න ආකාසට්ටහච බුම්මට්ටහ චිත්ත සම්පත්තිය තිබුණොත් තමයි අපිට මේ කටයුතු මෙහෙම සිද්ධ කරන්නට ලැබෙන්නේ. එනිසා නිවන් දක්නා ජාති දක්වා කල්යාණ මිත්‍ර සම්පත්තිය වේවා කියන ප්‍රාර්ථනාවෙන් කියවන්නේ මිනා පුඤ්ඤ කම්මේ. ධම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු මේ සියලු පුණ්‍ය ධර්මයෝ සංසාර දුකින් අත්මිදීම පිණිස නිර්වාණ ශාන්තියෙන් සැනසීම පිණිස හේතු වේවා වාසනා වේවා හොඳයි හැම දිනාටම ස්වාමීන් වහන්සේලා ආශිර්වාද කරා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 Que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 ဒုတိယံပိသံဃံသရဏံဂစ္ဆာမိတတိယံပိဗုဒ္ဓံသရဏံဂစ္ဆာမိတတိယံပိဓမ္မံသရဏံဂစ္ဆာမိတတိယံပိသံဃံသရဏံဂစ္ဆာမိ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 සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දෙන් පංච සීලං ධම්මං සාදුකං සොරක්කිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං ගරුතර ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි යෝගාවචරයන් වන අපත් අපගේ පුණ්‍යානුදාත්තක ස්තුතිය පුද කිරීමට කැමැති වෙනවා මම මේ අවස්ථාවේදී ආරාධනා කරලා සිටිනවා රම්‍යා නෝන මහත්මියට එම පුණ්‍යානුමෝදනාත්මක ස්තුතිය පුද කරන්න කියලා මූලසනාරූඪ නායක ස්වාමින් වහන්සේ ඇතුළු ගරුතර ස්වාමින් වහන්සේලාගෙන් අවසරයි සභාවේ සිටින සියලුම යෝගාවචර මිත්‍ර මිත්‍රාදීන්ගෙන් අවසරයි මෙම ස්තුති කතාව හෝ අනුමෝදනාව මට කරන්න කිව්වම් මගේ ඔළුව පිරුණ කී දෙනෙකුට මේ වෙලාවේ අපි ස්තුති කරන්න ඕනේද අනුමෝදනාව කරන්න ඕනේද කියලා ඒක නිසා මං හිතුවා මම මේක කොටස් කීපයකින් කරනවා එකක් තමයි මුලින්ම මේ ස්ථානය සහ මේ ස්ථානයට සම්බන්ධ වෙලා ඉන්න අයට මේ පින් අනුමෝදන් කරන්න ඊළඟට අපේ ගුරු ස්වාමීන් වහන්සේට ඊළඟට යෝගාවචරයින්ට ඊළඟට අපිට දානමාන ආදීන් සංග්‍රහ කරපු පින්වත් බවතුන්ට අවසාන වශයෙන් විශාල කාර්යයක් ඉටු කළ සංවිධායක සහෝදර සහෝදරියන් කීප දෙනාට මුලින්ම අපිට මේ සේනාසනය බද්දේක විහාර සේනාසනය අපිට විශාල සෙවණක් ලබා දුන්නා මේ භාවනා වැඩපිළිවෙල කරගෙන යාමට. බද්දේක විහාර පදනම සහ රිපල් බෲක් සෙනසුනට මූලිකත්වයේ දෙමින් කටයුතු කරන වැගොඩපළ විමල ඥාන ස්වාමීන් වහන්සේට අපි හැම දිනාම කෘතඥ පූර්වව নমස්කාර කරනවා. මෙම වැඩසටහන මෙහි පැවැත්වීමට ඔබ වහන්සේගෙන් ලද අනුග්‍රහය සම්බන්ධයෙන් මෙම සෙනසුන පටන්ගත් දවසේ සිටම ඒවා වැඩි දියුණු කරමින් කටයුතු කරන ස්වාමීන් වහන්සේලා සහ සෙනසුනේ කමිටුවට අපේ ස්තුතිය පිරිනමන අතර අපේ පින් ඒ හැම දිනාටම අනුමෝදන් කරනවා අපිට මේ වැඩසටහන පවත්වාගෙන යාමට පහසු වෙන ලෙස සක්මන් මලු සාදා වහවහ අලුත් ටොයිලට්ස් වැසිකිලි සාදා අපිට ඒ දැක්කූ උදව්වලට අපි නායක ස්වාමීන් වහන්සේටත් සියලුම කමිටුවේ සහෝදර සහෝදරයන්ටත් අපි මේ අවස්ථාවේ ස්තුතිවන්ත වෙනවා. මීළඟට ඒ මේ අවස්ථාව මම නැවතත් යොදා ගන්නවා විමල ඥාන ස්වාමීන් වහන්සේට අමතරව මේ විහාරස්ථානයට නිතර යමින් එමින් අපිට ගුරු උපදෙස් දෙන සියලුම ස්වාමීන් වහන්සේලාටත් අපි හිස නමා ආචාර කරනවා ඊළඟට මීළඟට මම යොමු වෙන්නේ අපේ සතියක පමණ කාලයක් අපිට ගුරුහරුකම් දුන්නු චන්දරතන ස්වාමීන් වහන්සේට අපේ ස්තුතිය පිරිනමන්න ඔබ වහන්සේට নমස්කාර වේවා. ඔබ වහන්සේ මුලින්ම ඔබ වහන්සේට මම මේ ස්තුතිය කරනකොට මට අපේ ගුරු ස්වාමීන් වහන්සේ ලොකු ස්වාමීන් වහන්සේ උඩු ඊරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේව මතක් නොකරම බෑ 2006 මෙල්බන් නුවරට පැමිණ උන්වහන්සේ ඇරඹූ මේ ධර්ම ඥානයේ බෙදා දීමේ වැඩපිළිවෙලට ඔබ වහන්සේවත් එකතු වීම ධර්ම පිපාසයෙන් සිටින අපි හැමතෙම ලොකු ධෛර්යයක් වුණා විශාල ආලෝකයක් වුණා අපේ પરම්පරාවට පමණක් නොවේයි ඊළඟ પરම්පරාවටත් next generation එකටත් ධර්මයේ බෙදා හැරිය හැකි ඔබ වහන්සේව අපට දායාද කළ ඒ උත්තමයන් වහන්සේට අපි වැඳ නමස්කාර කරනවා. ඒ වගේම මේ අවස්ථාවේ අපේ පින් අපි අනුමෝදන් කරනවා ධම්මජීව ස්වාමීන් වහන්සේව මෙල්බන් නුවරට හඳුන්වා දුන් කීස්බොරෝ වල ධම්මසරණ විහාරය සහ ඒ කාලයේ ධම්මසරණ විහාරයේ මූලිකව කටයුතු කර පින්වතුන් පිරිසත් එදා සිට අද දක්වා ඒ පන්සලේ සිටින සියලුම කමිටුත් ඒ වැඩපිළිවෙල දිගටම කරගෙන යාමට උදව් කරපු සියලුම කමිටුත් අපි මේ වෙලාවේ ස්තුතිපූර්වකව මතක් කරනවා. මීළඟට ගෞරවනීය චන්දරතන ස්වාමින් වහන්සේ ඔබ ඔබ මේ දින කීපය තුල තරමක රෝගී තත්වයෙන් පසු වුණත් අපට අපහට කියා දුන් ගුරු හරුකම් කෙසේ නම් ස්තුති කරන්නද කියා මට තේරෙන්නේ නෑ. සසරේ දුක දැනගෙන සසරේ දුක දැනගෙන ඇඟ ගිනි ගන්නා කෙනෙක් ඒ ගින්න නිවා ගන්න දුවනවා වගේ අපේ මේ දුවන ගමනට ඔබ වහන්සේගේ ධර්ම උපදෙස් සීතල දිය දහරාවක් වගේ වුණා. ඔබ වහන්සේ මෙම වැඩසටහනේදී ධර්ම දේශනාවල පදනම් කරගත් ආනාපාන සූත්‍රය ආනාපාන සති සූත්‍රය ඇත්ත වශයෙන්ම ආනාපාන සතිය අපි වැඩුවත් ආනාපාන සති සූත්‍රය අසා සිටියත් ඔබ වහන්සේ ඒ දේශනා කර විදිය අපි කාගේත් සිත් ගත්තා බුදු දහම කොයිතරම් මధుරද ප්‍රණීතද කොයිතරම් අපේ ජීවිතයට අදාළ කරගත්ත හැකිද කියන එක අපි ඒකෙන් හොඳටම අවබෝධ කරගත්තා. ඔබ වහන්සේට පින් අපිට ඒ අවබෝධය ලබා දුන්නට. ඊළඟට අපේ කමඨහන් සුද්ධ කිරීමෙන් ඊටාම ඉවසිලිවන්තව අපි අහන ඔක්කොම ප්‍රශ්න වලට අපි සමහර ඥානවන්ත ප්‍රශ්නත් ඇහුවා ඒ වගේම අපි මෝඩ ප්‍රශ්නත් ඇහුවා ඒ හැම එකටම ඉවසිලිමත්ව අපිට ධර්මයෙන් අවවාද කර ඔබ වහන්සේගේ මේ සසර ගමන කෙටි එකක් වේවා වහ වහ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා මේ පිණින් ඔබ වහන්සේගේ දෙමාපියන් ඥාතීන් ගුරුවරුන් පවුලේ සෑම දෙනාටමත් අපි මේ පින් මේ අවස්ථාවේ අනුමෝදන් කරනවා. ඊළඟට මම යොමු වෙන්නේ අපේ යෝගාවචරයෙන් වෙත මොකද යෝගාවචරයෙන් මමද ඇතුළුව මේ මෙතන නොහිටියානම් අපිට නේවාසික වැඩමුළුව කරන්න බෑ. ඒක නිසා තමන්ගේ සියලුම වැඩ කටයුතු පැත්තකින් තියලා මේ වගේ තැනකට ඇවිල්ලා ඊටාම විනීතව සංවරව මේ දේවල් එකිනෙකා උදව් කරගනිමින් කල්යාණ මිත්‍ර කණ්ඩායමක් ලෙස මේ දවස් කීපය ගත කළ ආකාරය අතිශයින්ම රමණීයයි. ඉතින් මේ අපි ඔක්කොම කරගත්ත පින් අපි ඔක්කොමලාටමත් අනුමෝදන් වේවා කියලා මම මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා. ඊළඟට දානය දුන් පිරිසට අපි ගෙවල් වලින් ඈත් වෙලා ඇවිල්ලා මෙතන මේ දවස් හතක් ගත කරනකොට ඒ පින්වත් බවතුන් අපිට නොමසුරුව දානය දුන්නේ නැත්නම් අපේ පැවතීමක් තියෙන්න විදිහක් නැහැ. අපේ භාවනාවට අපිට කායික ශක්තිය දුන්නේ ඒ පින්වතුන්. ඒක නිසා මේ අවස්ථාවේ කෘතඥ පූර්වව අපි ඒ පින්වතුන්වත් මතක් කරලා අපේ පින් අනුමෝදන් කරනවා. ඊළඟට සංවිධායක මණ්ඩලයට මෙතනදි මම එකක් කියන්න ඕනේ මට සංවිධායක මණ්ඩලය තරයේම කිව්වා කිසිම කෙනෙක්ගේ නම කියන්න එපා ස්වාමින් වහන්සේලාගේ නම් අමතරව කියලා. මටත් ඒක ලෙහෙසි වුණා නැත්තම් මට ලිස්ට් එකක්ම තියෙනවා කියන්න. සංවිධායක මණ්ඩලය වෙනුවෙන් අපේ යෝගාවචර මිතුරියක් ලියලා දීලා තියෙනවා මම ඒක මුලින්ම කියවන්නම්. අනේ සමාවෙන්න ඊට ඉස්සෙල්ලා මං කියවන්න ඕනේ මට ඒක අමතක වුණා මේ ඒ සොයුරියම ස්වාමින් වහන්සේටයි මේ ආරණ්‍යටයි ස්තුතිවන්ත වෙලා තියෙනවා අවසරයි ගරු ස්වාමින් වහන්ස අපි මෙල්බර්න් නුවරට ඇවිත් කලක් ගත වුණත් අපේම කියා ආර්යන්‍ය සේනාසනයක් ගොඩනැංවීමට මූලික වූ අපේ නායක වැයගඩපොළ විමල ඥාන ස්වාමින් වහන්සේට මේ අවස්ථාවේදී කෘතවේදී වෙමු. පාද නමස්කාර කරමු. කෘතවේදීව පාද නමස්කාර කරමු. අද අපි සැවම මේ ප්‍රයෝජන ලබන්නේ උන්වහන්සේගේ නොපසුබට වීර්ය ශක්තිය බව අපි සෑම දෙනාම දනිමු. අපි සියලුම දෙනා කළ කුසල් උන්වහන්සේට තව තවත් ශක්තිය, ධෛර්ය, නිදුක් නිරෝගී බව ලැබීමට හේතු වේවා. උන්වහන්සේගේ ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් සාක්ෂාත් කර ගැනීමට මේ කුසල් ශක්තිය හේතු වේවා. තෙරුවන් සරණයි. ඊළඟට සංවිධායක මණ්ඩලයට ඒ සොයුරියම ලියලා තියෙනවා මේ පැසසුම විශේෂයෙන් වැඩමුළුව සංවිධානය කළ කමිටුවටයි. මේ නේවාසික වැඩමුළුව සංවිධානය කළ නම් තියෙනවා මම මේ නම් කියවන්නේ අපේ තරුණ දූපුතුන් සියලු දෙනාටමත් ඊළඟට තියෙනවා තව පිරිසකගේ නම් ඇතුළු සැමටත් ඒ පිරිස ඒ කියන්නේ තරුණ අය නෙමෙයි ටිකක් වයසක අය පිරිසක්ගේ නම් තියෙනවා ඇතුළු සැමටත් අප විසින් කළ කුසල් අනුමෝදන් වෙත්වා තව තවත් මෙවැනි වටිනා වැඩමුළු සංවිධානය කිරීමට ශක්තිය ධෛර්යය හා මානසික සුවයත් විවේකයත් වඩ වඩාත් ලැබෙත්වා ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් සාක්ෂාත් කර ගැනීමට මෙම කුසල්ද හේතු වේවා. තෙරුවන් සරණයි. මම ඉතින් සංවිධායක මණ්ඩලයට අමුතුවෙන් ස්තුති කරන්නේ නැහැ. අපි කවුරුත් දන්නවා කවුද සංවිධානය කළේ කවුද මේ දේවල් කළේ කියලා අපි ඉඳගෙන භාවනා කරා විතරයි. ඉතින් ඒ හැම දිනාටම අපේ පින් සියල්ලම අනුමෝදන් කරනවා. මෙතනදී අපි දැක්ක විශේෂ දෙයක් තමයි අපේ තරුණ පරපුර මේකට යෙදিলা මේ දේවල් අපේ පරපුරේ අයගෙත් උදව්ව අරගෙන කරපු විදිය ඒක අතිවිශිෂ්ටයි අපි ඒකට අපේ පින් අනුමෝදන් කරනවා ඊට අමතරව මම අපි මේ දවස් 7 ඇතුළත ස්වාමින් වහන්සේලාට නායක ස්වාමින් වහන්සේ ඇතුළු ස්වාමින් වහන්සේලාට කිසියම් විදිහකින් ඔබ වහන්සේලාගේ දෛනික වැඩපළවලට අපි යම් කිසි බාධාවක් කළා නම් ඒ අපසිතින් කයින් හෝ වචනෙන් දැනුවත්ව හෝ නොදැනුවත්ව වරදක් කරා නම් ඔබ වහන්සේලාගෙන් මේ යෝගාවචරයින් සියලු දෙනා වෙනුවෙන්ම මම පාද නමස්කාර කර සමාව ඉල්ලනවා ඊළඟට තවත් කෙටි අවස්ථාවක් අපි ලබා දෙමු මේ යෝගාවචර මහත්මයෙකුටත් මේ පොඩි වචන කිහිපයක් කතා කරලා මේ විඥානුදාත්මක ස්තුතිය පොදු කරන්න කියලා. අවසරයි ගරුතර මහා සංඝරත්නයන් අවසරයි යෝගාචර මහත්ම මහත්මීන්ගෙන් උත් අවසරයි මං හිතන්නේ කිය යුතු හැම දෙයක්ම වගේ හැම මේ ඉහත කතා කරපු හැම දිනාගෙම කියුණා නමුත් කෙටියෙන් පොඩි වචන දෙකක් කතා කරන්න අවශ්‍යයි කියලා මට හිතෙනවා ඉතින් විශේෂයෙන්ම ඉතින් මෙවැනි සුන්දර නිසංසල පරිසරයක මෙවැනි ආරාම භූමියක මහා සංඝ රත්නයේ අනුග්‍රහය ඇතිව මෙම දින හතක් තිස්සේ පැවති භාවනා වැඩමුළුවේ අවසාන අංකය කරා තමයි අපි හැමදෙනාම පැමිණලා ඉන්නේ. ඉතින් විශේෂයෙන්ම අපි කෙටියෙන් කියනවා නම් අපිට මේ පරිසර සාධකත් බොහොම හිතකර වුණා කාටවත් එකෙන් බරපතල විදිහට එහෙම ගැටලුවක් පැනනගුන් නැහැ. විශේෂයෙන්ම ආරණ්‍ය සේනාසනයක පවතිනා වූ කාලසටහනක් අනුව මෙහි පැමිණි සියලු දෙනාම එකට අනුගත වෙලා ඒක අනුගමනය කරගෙමින් බොහෝ දුරට ආර්ය තුෂ්ණිම් භූතභාවය රැකගනිමින් තම තමන්ගේ හුදකලාව තම තමන්ගේ තනි තනිවම තමන්ගේ මේ ධර්ම ගමනට සහායක් වන විදිහට එම ගරු කටයුතු ස්වාමීන් වහන්සේලාගේ අවවාද අනුශාසන ඇතිව මෙම කටයුතු සිද්ධ කරා. ඒක බොහොම සාර්ථක විදිහට සිද්ධ වුණා කිව්වොත් ඒක බොහොම නිවැරදි. ඒ වගේම විශේෂයෙන්ම මෙවැනි සංවිධාන කටයුතු කලින් සඳහන් කර පරිදි 2006 වසරේ වගේ කාලෙක ඉඳලා මේවා සිද්ධ වුණා. ඒවා ගොඩක් වෙලාට පිටස්තර ස්ථානවල තමයි සිද්ධ වුනේ. ඉතින් ඒවට පුරෝගාමීව කටයුතු කළ පිරිස් අද මෙතනත් බොහෝ දෙනෙක් ඉන්නවා. නමුත් විශේෂත්වයක් ලෙස අද මේ තරුණ පරපුරේ පිරිසක් එකතු වෙලා විශේෂයෙන්ම තරුණ නායිකාවක් වටා රොක්කුණු පිරිසක් විසින් අර අර හැම දිනාගේම අවසාදානු ශාසනා විශේෂයෙන්ම ස්වාමින් වහන්සේලාගේ අවදාන අවවාද අනුශාසන ඇතිව ඊටමත් සාර්ථකව මෙම වැඩසටහන නිමාව දක්වාම රැගෙන යන්නට ඒ අයට හැකියාව ශක්තිය ලැබුණා. ඉතින් අපි හැමදෙනාම එකතු වෙලා නැවත නැවතත් එම ආයට මෙවැනි සත්ක්‍රියාවන් කරගෙන යාමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඊට අමතරව විශේෂයෙන්ම වචනයක් සඳහන් කරන්න ඕනේ අපේ ගුරු ස්වාමින් වහන්සේ මේ රටට මම ඉතින් ඉස්සෙල්ලා මෙල්බන් වල තමයි වැඩම කරේ එදා ඉඳලා උන්වහන්සේ අනිකුත් ප්‍රාන්ත වලටත් වැඩම කරමින් මේ මිහිතිරිගලින් ආරණ්‍ය සේනාසනෙන් හමාගෙන ආ ඒ දහම් සෝඳි පණිවිඩය උන්වහන්සේ අපි හැමදෙනාගේම හිතසෝ පිණිස බෙදා දෙමින් අද ඒ මා <coughs> එම වහන්සේගේම ගමම්මග යමින් අපිට තවත් <coughs> මහා සංගරුවණක් අපි වෙනුවෙන්ම අප කැප වෙලා ඒක වැඩ කටයුතු කරගෙන යනවා ඒක අපිට ලොකු ශක්තියක් ලොකු ධෛර්යයක් ඒ අපේ පානදුරේ චන්ද්‍රරතන ස්වාමින් වහන්සේ. ඉතින් අපි හැමෝම මේ අතින් හරි වාසනාවන්තයි. අපිට ලැබෙන්න ඕන හැම දෙයක්ම ලැබිලා තියෙනවා. මට මතකයි ධම්මජීව ස්වාමීන් වහන්සේ කියපු දෙයක් තමයි මේ මාර්ගයේ ගමන් කරන කෙනෙකුට හැම දෙයක්ම ලැබෙනවා කියන එක. ඉතින් ඒක අපිට අද ඇත්තටම අපේ ටික සාක්ෂාත් වෙලා තියෙනවා. ඒ බව ඇත්තක් කියන එක. ඉතින් මේ ගැන වැඩිදුර විස්තර කියන්න අවශ්‍ය නැහැ. නමුත් උන්වහන්සේ කියපු එක දෙයක් මගේ හිතේ ඉතාමත්ම තදින් තැම්පත් වුණා. මං හිතන්නේ හැමෝම අහලා තියෙන දෙයක් තමයි. මොකද උන්වහන්සේ කිව්වේ අපි මේ තබන තබන පියවරක් පාසා අපි ගන්න හුස්මක් පාසා අපේ නිවන් මාගේ මාර්ගයේ වැටහිලා වැටලා තියෙන අන්න ඒ තුලයි කියන එක තමයි උන්වහන්සේ අපිට කිව්වේ. උන්වහන්සේගේ ඒකායන වශයෙන් අපිට කිව්වේ මේ දේ තියෙන්නේ අපි තුලමයි. ඒ නිසා අපි මේ දේ මතු කරගන්න ඕනේ. ඒ සඳහා මේ කල්යාණ මිත්‍ර ආශ්‍රයත් සද්ධර්ම ශ්‍රවණයත් ධම්මානුධම්ම ප්‍රතිපදාවෙත් ගමන් කිරීම තමයි මේ ආර්ය සත්පුරුෂයාගේ යුතුයකම වන්නේ කියලා. ඉතින් ඒ පණිවිඩය මෙතන වැඩ සිටින මහා ගරුතර සංඝරත්න ස්වාමින් වහන්සේලාත් අපිට කියලා දුන්නා. ඉතින් මං හිතන්නේ මං දිගින් දිගටම ඉතින් කතාව දීර්ඝ කරන එක එච්චර අවශ්‍ය නැහැ මොකද කිය යුතු සෑම දෙයක්ම කියුණා ඊට අමතරව තව විශේෂ කරුණු දෙකක් කියන්න ඕනේ අපේ ආශ්චර්යයකට වගේ අපි මේ වැඩසටහන පටන් ගත්ත දවසේමත් කොහොම හරි අපිට ඉක්මනට සක්මන් මලු ටික සකස් කරලා දෙන්න. එදා මෙතෙන්ට එකතු වෙන මේ පුංචි දුවා දරුවෝ සහෝදර සහෝදරියෝ ඒ සෑම දිනෙකම පවුලක් විදිහට එකතු වෙලා අපිට මේ කටයුත්ත වෙනුවෙන් ලහි ලහියේ ඒ දේශන ලැහැස්ති කරලා දුන්නා. ඒකත් අපේ ලොකු වාසනාවක්. ඒ වගේම කලින් සඳහන් කරන පරිදි අපිට සියලුම දානමාන ආදී කටයුතු සකස් කරලා මොකද අපි ටිකක් නගරයෙන් ඈත තැනක ඉන්නේ. ඒ අය හැමෝම තමන්ගේ කාලය ධනෙ වේදම් කරලා තමන්ගේ කාලය කැප කරලා දොර බැහැර ගෙවාගෙන ඇවිත් අපිට නිසි වෙලාවට අඩුපාඩුවක් නැතුව මේ දාන කටයුතු ලෑස්ති කරලා දුන්නා. ඒ වගේම ඉතින් නංගන් කියන්න අවශ්‍ය නැහැ කියලා කිව්ව නිසා මම කියන්නේ නැහැ. නමුත් අපි හැමෝම දන්නවා මට විශේෂ මතක විදිහට කැන්ඩල් බාග් තිබිච්ච රිට්‍රීට් වලදී පවා අපේ ඊටමත් සත්පුරු සත්පුරුෂ කල්යාණ මිත්‍රෙක් ඉන්නවාද ඔහු මෙතන ඉන්නවා. ඒ මහතා තමන්ගේ කාලය ශ්‍රමේ ධනෙ වේදම් කළා. ඇවිල්ලා අපි වෙනුවෙන් දින කීපයක්ම අපේ හීල් දාන කටයුතු සම්පාදනය කරලා අපිට අවශ්‍ය ඒ කටයුතු ටික සම්පාදනය කරලා දුන්න අපි ඒ මහත්මයාටත් ඒ මහත්මාගේ සීල ප්‍රාර්ථනා ඉෂ්ට වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඉතින් අවසානයේ මෙම රිට්‍රීට් එකට මම දන්නවා මෙල්බන් වල විතරක් නෙවෙයි වෙනත් ප්‍රාන්ත වලින් පවා යෝග යෝගාවචර පිරිස් සහභාගී වෙලා ඉන්නවා. ඉතින් ඒ අයත් තමන්ගේ සම්පූර්ණ කාලය ධනේශ මේ වීදම් කරගෙන මෙතෙන්ට ඇවිල්ලා මං හිතන්නේ මේ සතිය ඇතුළත තමයි යම් ප්‍රමාණයකින් මේ නිවනේ සුවය ලැබුවා කියලා මං හිතනවා. ඉතින් අවසාන වශයෙන් මේ සියලු සංවිධාන කටයුතු කරපු හැම දිනාටත් සහභාගී වෙච්ච හැම දිනාටත් තමන් බලාපොරොත්තු වෙන සියලු තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව වෙනුවෙන් සියලු වැඩ කටයුතු සාර්ථක කරගන්නට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නවතිනවා. තිරුවන් සරණයි. අපේ සුනිල් මහත්තයා සඳහන් කරා අපිට මේ වෙනත් ප්‍රාන්තවලිනුත් අපේ යෝගාවචරයන් මෙහි පැමිණ සිටිනවා. එම යෝගාවචරයන් යම් කිසි කැමැත්තක් දක්වනවා නම් කෙටි ස්තුති කතාවක් පවත්වීම සඳහා ඒගොල්ලන්ට අවස්ථාව තියෙනවා. ගෞරවනීය සංකරත්න ඇතුළු යෝගාවචර පිරිසගෙන් අවසරයි. අපි පැමිණියේ මේ සිඩ්නි වල ඉඳලා අපි සිඩ්නි වලින් හතර දිනක් ආවා. එතකොට පර්ත් වලින් තව යෝගාවචර දින්නෙක් ඇවිල්ලා අපේ කාමරේ හිටියා. ඉතින් ඇත්තටම හරිම සතුටු අවස්ථාවක් දවස් 7ක මේ භාවනා වැඩසටහනක් අවසන් වෙනවා. මම මට මතකයි මේ මුලින්ම මේ සුරංග මට ඊමේල් එක ෆෝවර්ඩ් කරපු වෙලාවේ මේ මම ඇත්තටම දැනන් හිටියේ නෑ මේ මේ රිපල් බෲක් වල ආරණ්‍ය සේනාසනයක් මෙච්චර ලස්සනයි කියලා. ඉතින් වෙබ් එකේ දැක්කයින් පස්සේ මට හිතුණා ඇත්තටම ඉන්න ඕනේ කියලා බලන්න. ඉතින් ආවම ඒ මතක් වෙන්නේ නැහැ මේ අපි ඔස්ට්‍රේලියාව <laughs> ඉන්නවද කියලාවත් ඒ තරම් වටපිටාව හරිම සුන්දරයි භවනාවක් වඩන්න ඉතාම හිත කලස් වෙනවා ඉතින් මම හිතනවා මේ ගරුතර මා සංඝරත්නයේ ඉන්න වැඩ ආශිංසනය යටතේ මේ භවනා වැඩසටහන කෙරුණා උන්වහන්සේලාගේ ආශිර්වාදය යටතේ ඉතින් අපේ හිත කලස් කරගන්න මම හිතනවා හරිම පහසුවක් වුණා කියලා ඒකම කියන්න ඕන වැඩසටහන මෙහෙපු අපේ ගෞරවනීය පාන්තර චන්ද්‍ර සොහන් වහන්සේ උන්වහන්සේ ඉතාම එක හොඳින් ඒ ප්‍රශ්න ਵਿਚාරක් වැඩ අපිට ලොකු ශක්තියක් ලබා දෙමින් ඒ කටයුතු කරගෙන ගියා. ඉතින් අපිට ඒ වගේම උන්වහන්සේට අපගේ নমස්කාරය පූජා කරනවා. ඒ වගේම විමලනා ස්වාමීන් වහන්සේ කරන ඒ ශාසනික මෙහෙවර මේ සේනාසනේ පවත්වගෙන යන්න මේක අනිත් යෝගවචර කිව්වගේ මම දැක්ක මේ සක්මන් මළුව සකස් වුණා. ඇත්තට මේ වගේ සක්මන් මළුව මම දැකලත් නෑ වගේ කියලා හිතනවා. ඒ විදිහට හදලා ඉක්මනට හදලා ලී වලින් ඒක යෝගාවචරයෙන් වෙනින් කරපු ලොකු පහසුවක්. ඒකම වචනයක් සඳහන් කරන්න ඕන ඒ සංවිධාන කටයුතු කරපු අය වෙනුවෙන් මෙතන නංගම් කියන්න එපා කිව්ව විශේෂයෙන් තරුණාය සහභාගී වෙලා ඒගොල්ලෝ මේ ප්‍රමුඛත්වයේ අරගෙන ඒ වැඩ කටයුතු කිරීම හරිම අපි දිරිගන්නන සුළුයි ඒ වගේම හිතන අපි සිඩ්නි වලටත් ලොකු ආදර්ශයක් ඉතින් මම වැඩිපුර වචන කතා කරන්න යන්නේ ඒ ස්වාමීන් වහන්සේලා කරන සේවාව තවදුරටත් කරගෙන ශක්තිය බලය ලැබේවා මේ ආයතනයේ තවදුරටත් දියුණු වී තවදුරටත් යෝගාවචරයන්ට සිත ඒ ප්‍රතිපදාව පිරීමට ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම වාසන් කරන වචනයක් මතක් කරන්න කිලිව්වා අපේ යෝගාවචර මහත්තයෙක් මේ නිවා ඊළඟ පාරත් ස්වාමීන් වහන්සේ වඩිනවද කියලා අහන්න කිව්වා මේ නිවාඩු ඇප්ලයි කරන්න ඕන කියලා. මේ එහෙම කතාවක් කිව්වා ඉතින් කොහොමද කරන්නම් කියලා. ඒ ඉතින් මම එහෙනම් මගේ වචන සල්පය අවසන් කරනවා අපි යෝගාවචරයන්ගේ ගමන මම හිතනවා අපි ඔක්කොම මහන්සිලා භාවනා කරා කිවි යුතු කිසිම අඩුපාඩුවක් නැහැ මේ සමග්ගහනන් තපෝසුකෝ කිව් වගේ ඒ අපි හරිම එකලස් කිවි යුතු කිසිම දෙයක් දැක්කේ නැහැ අඩුපාඩුවක් කියන්නේ ඒගේ සහ හැමෝම එක වගේ වැඩ කරා වෙලාවට ඇවිල්ලා ඒ පටන් අරන් ඉතින් ඒ යෝග පිළිසකේ භාවනා කටයුතු සහ ඒ කටයුතු දිගටම පහසුවෙන් කරගෙන යට හැකියාව ලැබේවා කියමින් ඒ ආතනෙ තවදුරටත් දිනනවා කියමින් මම මගේ වචනේ සාර අවසාන වශයෙන් අපි සංවිධායක මණ්ඩල වෙනුවෙන් වචන කිහිපයක් ප්‍රකාශ කරන විදිහට අපි විජය අලංකාරගේ මහත්මයාගෙන් ඉල්ලා සිටිනවා. මහා සංඝරත්නයේ අවසරයි යෝගාවචර මහත් මහත්මින්ගේ අවසරයි මට කතා කරන්න තියෙන දේවල් ගොඩක් හරිය කලින් මහත් මහත්මින් කතා කරපු නිසා ඒ ටික අවොයිඩ් කරලා ඉතුරු දෙයක් විතරක් මම මෙතන මතක් කරන්නම් කාලය ඉතුරු කරගන්නම් මූලික පළවෙනිම අපේ ආරාධනය පිළි අරගෙන ඒක කාරුණිකව පිළි අරගෙන කෙටි කාලයක් තුළ ගිය නොවැම්බර් මාසෙත් වැඩියා ඒ කෙටි කාලයක් තුළ නැවත වඩින්න අපට කාරුණික අනුග්‍රහ අනුග්‍රහය දක්වපු අවසරයි නම් සඳහන් කරන්න පානදුරි චන්ද්‍රරතන ස්වාමින් වහන්සේට අපි নমස්කාර පූර්වක ස්තුතිය පුද කර සිටිනවා. ඊගාවට මේ ආරණ්‍ය අපට පැකිලීමකින් තොරව ලබා දීලා ඒ පහසුකම් සියල්ල සම්පූර්ණ කරලා ඒ කරදරකින් තොරව අපට මේ කාර්ය කරගෙන යන්න අපට අනුග්‍රහය දක්වපු අවසරයි නම සඳහන් කරන්න විමල ඥාන ස්වාමින් වහන්සේ සහ අනික් ස්වාමින් වහන්සේලා සියලු දෙනාටත් මේ ආරණ්‍යයේ දායක කමිටුවටත් මගේ নমස්කාර පූර්වක ස්තුතිය පුද කර සිටිනවා. ඊගාවට මෙතන ස්තුති කරන්න ඕන පින් අනුමෝදන් කරන්න ඕන හැම දෙනෙක් ගැනම සඳහන් කරා ඒගොල්ලෝ ගැන මම සඳහන් කරන්නේ නැහැ. ඊගාවට මේ සංවිධානය කිරීම අපි මේ සැරේ විශේෂ වෙනස් ආකාරයකට කළේ භද්‍ර නෝනලා පටන් ගනිපු පවත්වාගෙන ගියපු ශීල නෝනලා දිගටම පවත්වාගෙන ගියපු වෙනත් බොහෝ අය උරදුන්නු කාර්ය මේවර අපි පැවරුවේ තරුණ කණ්ඩායමකට මේ තරුණ කණ්ඩායම පහුගිය අවුරුදු 4-5 තුල අපිත් එක්ක එකට භාවනා කරන අය කීර්ත්පුරෝ පන්සලේ භාවනා කණ්ඩායමේ සමාජිකයෝ ඒගොල්ලෝ ඒගොල්ලන්ට බාර දීපු කාර්ය බොහොම ඉහලින් ඉෂ්ට කරා ඒකේ වචනයක් ආපහු කියන්න ඉඩ තිබෙන්නේ නැහැ ඒගොල්ලෝ බොහොම සාමකාමීව බොහොම දුරට හිතලා බලලා හරියාකාරව ඒක කරා. ඒගොල්ලන්ට තවදුරටත් මේ කාර්යය කරන්න පුළුවන් කියන එක ඒගොල්ලෝ ස්තුති කරා. මේ ඔප්පු කරා. ඒගොල්ලන්ට අපේ ස්තුතිය ප්‍රකාර ස්තුතිය මේ පුද කර සිටිනවා විශේෂයෙන්ම කණ්ඩායමේ සංවිධායක කණ්ඩායමේ වැඩිහිටියන් වෙනුවේ. ඊගාවට තව එක කාරණයක් මතක් කරන්න ඕනේ. විශේෂයෙන්ම නලින් කදුවයි පදුෂානී දුවයි දෙන්න මතක් කරා මේක කියන්නේ මේ කාලය තුල සහ මේ රිට්‍රීට් එකට කලින් සහ රිට්‍රීට් කාලය තුල අපේ මොනවා හරි වැරද්දක් මහා සංඝරත්නයට සිද්ධ වෙලා තියෙනවා නම් පාද නමස්කාර කරලා අපි සමාව ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ කාලය තුලදී යෝගාවචර මහත්ම මහත්මීන්ට සංවිධායක කණ්ඩමේ කාගෙන් හරි වැරද්දක් සිද්ධ වෙලා තියෙනවා නම් හිතාමතා කිසි වැරද්දක් කරලා නැහැ. යහපත් පරමාර්ථයෙන් හැමදේම කරලා තියෙන්නේ. මොනවා හරි වැරද්දක් වෙලා තියෙනවා නම් අපි සමාව වජනය කරන මෙන් ඉල්ලා සිටිනවා. ඒක තමයි ඒ පිළිබඳව කියන්න තියෙන්නේ. ඊගාවට තව කරුණු දෙකක් කියලා මම කෙටියෙන් ඉවර කරන්නම්. එකක් තමයි අර ප්‍රශ්න සාකච්ඡාදී මතුනා බොහෝ අය ස්වාමින් වහන්සේ වැඩියට පස්සේ ඊළඟ රිට්‍රීට් එක වෙනකන් ඉන්න ඕනද මේ මොන හරි දෙයකට උපදෙස් ගන්න කියන එක. මෙල්බන් ඉන්න අයට අපිට කියන්න තියෙන්නේ අපි සෙනසුරාදාට කිල්ස්බ්‍රෝ පන්සලේ රැස් වෙනවා රැස් වෙලා සාමාන්‍ය ධර්ම සාකච්ඡා පවත්වනවා දවසම භාවනා කරනවා ඒකෙදි බොහෝ දවස්වලට අපි මීත්‍රිගල ආරණ්‍යයත් එක්ක සම්බන්ධ වෙනවා ඒක නිසා කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ස්වාමීන් වහන්සේලාට ඉදිරිපත් කරන්න අවශ්‍ය නම් ඒ විදියට කරන්න පුළුවන් හැම සෙනසුරාදාම එක කරන්න අමාරුයි මොකද ස්වාමීන් වහන්සේලා කාර්ය බහුල නිසා අපට හැමදාම හැම සෙනසුරාදාම සම්බන්ධ වෙන්නේ නැහැ බොහෝ සෙනසුරාදා වලට අපට සම්බන්ධ කරගන්න පුළුවන් වෙනවා ඒ වගේ දවස් වලට ඒ සම්බන්ධ වෙන්න පුළුවන් එහෙම නැත්නම් අපේ බොහෝ අය ඊමේල් මාර්ගයෙන් ස්වාමින් වහන්සේලාට සම්බන්ධ වෙනවා. එහෙම වෙලා ඒ ප්‍රශ්න निराකරණය කරගන්න පුළුවන්. ඒක ආමතර කාරණයක්. අවසාන වශයෙන් මට ඉල්ලීමක් කරන්න තියෙන්නේ අපේ අවසරයි නම සදාහන් කරන චන්ද්‍රරත්න ස්වාමීන් වහන්සේගෙන් ඉදිරියටත් මෙහි වැඩලා අපට මේ අනුග්‍රහය දිගටම ලබා දෙන මෙන් ඉල්ලා සිටිමින් මගේ කතාව අවසන් කරනවා.